ගිහි ජීවිතයක් ගත කරන ගමන් මේ එදිනෙදා කාර්ය බහුලත්වයත් එක්කම ඇත්තටම නිදහස් වෙන්න පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ ඒ ගමනට එක දොරටුවක් නෙවෙයි දොරටු 11ක්ම විවර වෙන හරි අපූරු කතාවක් ගැන. හිතලා බලන්න පරම විමුක්තියට ඒ කියන්නේ නිවනට තියෙන්නේ එකම එක පාරක්ද? එහෙම නැත්නම් අපිට නොපෙනෙන හැබැයි විවෘතව තියෙන තවත් දොරටු රාශියක් තියනවාද? අන්න ඒ ප්‍රශ්න තමයි අපි අද මේ කතාවේ හරය කරගන්නේ. ඉතින් අපි මේ ගමන යන්නේ මෙහෙමයි. මුලින්ම අපි බලනවා ගෘහපතියෙකුගේ අවංක සෙවීමක් ගැන. ඊට පස්සේ එකම මාර්ගයක් ගැන ඔහු අහන ප්‍රශ්නය. ඊළඟට ධාන සතර, අප්පමඤ්ඤා සතර සහ අරූපාවචර ධාන තුන ගැනත් කතා කරලා අවසානයේදී දොරටු 11ක් තියෙන મંદિરයකට අපි හැමෝම එකට අතුල් වෙනවා. හොඳයි. අපි කතාවට බහිමු. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අට්ටක නගරයේ ජීවත් වුණු දසම කියන ගෘහපතියා. එයාගේ එදිනෙදා ජීවිතයේ මැද පැන නගින හරිම සරල ප්‍රශ්නයක් අපිව අද හිතාගන්නවත් බැරි තරම් ගැඹුරු දහම් කරුණක් ගාවට අරන් යනවා. ඉතින් මේ හැමදේම පටන් ගන්නෙ දසම ආනන්ද මහරහතන් වහන්සේව හොයාගෙන යන ගමනකින්. දැන් මේ දසම කියන ගෘහපතියා එයාගේ ව්‍යාපාර වැඩකට පාටලිපුත්‍ර නුවරට ගිහින් එන්නකොට තමයි එයාට ආරංචියක් එන්නේ ආනන්ද හාමුදුරුවෝ වේසාලි නුවර වැඩ ඉන්නවා කියලා. ඉතින් එයා මොකද කරන්නේ? Tamanගේ වැඩ ටික ඉවර කරපු ගමන්ම වෙන කිසිව දෙයක් හිතන්නේ නැතුව ධර්මයේ දැනගන්න තියෙන දැඩි ආසාවෙන්ම වේසාලිය බලා පිටත් දෙනවා. බලන්න ගිහි ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් ඒකේ ආගේ ආධ්‍යාත්මික ගමනට පොඩිවත් බාධාවක් කරගත්තේ නැහැ. හොඳයි. දැන් දසම ආනන්ද හාමුදුරුවන්ව මුණ ගැහෙනවා. හිතේ කාලයක් තිස්සේ තද කරගෙන හිටපු එයාට දැනගන්නම ඕන වෙලා තිබුණු ඒ ලොකුම ප්‍රශ්නේ අහන්නයි දැන් ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේ මුළු දේශනාවම දිගහැරෙන්න පටන් ගන්නෙ අන්නේ ප්‍රශ්නයත් එක්ක. දස්සම අහන ප්‍රශ්නය හරිම කෙලින්, හරිම සරලයි. එයාට ඕන වෙන්නේ නැහැ සංකීර්ණ දේවල්. එයා හොයන්නේ එකම එක දෙයයි ස්වාමිනී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙලින්ම හිත නිදහස් කරගන්න, කෙලෙස් නැති කරලා නිවනටම යන්න පුළුවන් එකම එක ධර්ම කරුණක් තියනවාද? බලන්න ඒකේ තියෙන බලය එයාට ඕන එකම එක යතුරක් විතරයි. මෙන්න මේ මොහොතේ තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය එන්නේ. දසම ඉල්ලුවේ එකම එක පාරක් නේද? හැබැයි ආනන්ද හාමුදුරන්ගේ පිළිතුරෙන් එයා පුදුම වෙනවා. උන්වහන්සේ කියනවා ගෘහපතියා එහෙම එක මාර්ගයක් නෙවෙයි 11ක්ම තියෙනවා කියලා. හිතාගන්න පුරන් දෙකක් වෙනුවට 11ක්. හොඳයි. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ දොරටු 11 ගැන විස්තර කරන්න පටන් ගන්නවා. උන්වහන්සේ මුලින්ම කතා කරන්නේ ධානා හතර ගැන. මේ තමයි ගැඹුළු සමාධිය හරහා නිදහසට යන්න තියෙන මුල්ම දොරටු හතර. හරි. පළවෙනි දොරටුව තමයි ප්‍රථම ධානය. මෙතනදි වෙන්නේ මොකද්ද? හිත කාමච්ඡන්දේ වගේ දේවල් වලින් අකුසල් සිතිවිලි වලින් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ඒ හුදකලාවෙම උපදින පුදුමාකාර ප්‍රීතියක් සහ සුවයක් අත්විඳිනවා. වැදගත්ම දේ තමයි මේ පළවෙනි දොරටුව හරියට තේරුම් ගත්තොත් අනිත් දොරටු 10ම අරගන්න පුරුවන් රහස්‍ය අපේ අතට ලැබෙනවා. හොඳයි. දැම හොඳටම අවධානය දෙන්න. මේ තමයි මේ මුළු දේශනාවෙම වැදගත්ම කොටස. මේ දොරට එකුදාහෙන් කොයි එකකින් ඇතුල් වුණත් නිදහස් වෙන්න තියෙන ක්‍රමය එකයි. ඒක පියවර තුනකින් සිද්ධ වෙන්නේ. 1. මුලින්ම ඒ කීපු සමාධි තත්වයට ළඟා වෙනවා. 2. ඊට පස්සේ නුවණෙන් කල්පනා කරනවා ආ මේ තරම් උතුම් සුවදායක තත්වයේ උනත් මේකත් මම හදාගත්ත දෙයක්. හේතුව නිසා හටගත්ත දෙයක්. ඒ කියන්නේ මේකත් අනිත්‍යයි වෙනස් වෙනවා කියලා දකිනවා. තුන අන්නේ අවබෝධයත් එක්කම ඒ தത്വෙට තියෙන ඇලීමත් අතහැරලා හිත නිදහස් වෙනවා. මේ පියවර තුන තමයි හැම දොරටුවකටම පොදු රහස්‍ය යතුරු. ඉතින් දෙවනි තුන්වැනි හතරවැනි ධාන කියන්නේ මේ తත්වය තවත් සියුම් වෙන අවස්ථා. දෙවනි ධානයේදී විතර්ක ਵਿਚාර වගේ දේවල් නැති වෙලා හිතේ එකඟතාවය තවත් වැඩි වෙනවා. තුන්වැනි ධානයේදී අර ප්‍රීතියත් අඩු වෙලා උපේක්ෂා සහගත සෝයක් ඉතුරු වෙනවා. හතරවෙනි ධානයට එනකොට සැප දුක දෙකම නැති පිරිසුදුම උපේක්ෂාවක් විතරයි තියෙන්නේ. හැබැයි වැදගත්ම දේ අමතක කරන්න එපා. මේ කොයිතරම් උසස් තත්ත්වයක් වුණත් නිදහස් වෙන්නේ අර මම කලින් කිව්ව රහස්‍ය අතුරෙන්මයි. ඒ කියන්නේ මේ தත්වයත් අනිත්‍යයි කියලා දකින්න එකෙන්මයි. හරි. ධාන හතර ඉවරයි. දැන් ආනන්ද හාමුදුරුවෝ ඊළඟ දොරටු හතර පෙන්වනවා. ඒ තමයි අපි කවුරුත් අහලා තියෙන බ්‍රහ්ම විහරණ එමත් නැත්නම් අප්පමඤ්ඤා මේ කියන්නේ සීමාවක් නැතුව වඩන්න පුරුවන් ಗುಣ ධර්ම හතරක්. මෙතනදී වෙන්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන ಗುಣ හතරෙන් එකක් අරගෙන ඒක දිශාවකට දෙකකට නෙවෙයි මුළු ලෝකෙටම සීමාවක් නැතුව පතුරවනවා. හරියට සුවඳක් හතර අතේ පැතිරිලා යනවා වගේ. හැබැයි මතකද අපේ රහස්‍ය යතුරු මෙතනදිත් ඒකමයි. මේ තරම් උතුම් මෛත්‍රී සහගත හිතක් ඇති කරගත්තත් ඒ හිතත් මම විසින් හදාගත්ත දෙයක්. ඒ නිසා අනිත්‍යයි කියලා දකිනකොට තමයි නියම විමුක්තිය දොර ඇරෙන්නේ. හොඳයි. දැන් අපි එන්නේ මේ දොරටු 11න් අන්තිම සහ සියුම්ම දොරටු තුනට. මේවා තමයි අරූපාවචර ධාන. මේ කියන්නේ අපේ ඇහැට පේන රූපේ කියන සංකල්පය සම්පූර්ණයෙන්ම අතෑරලා යන සමාධි තත්වයන්. මෙතනදී භාවනා කරන කෙනා රූපය කියන අරමුණ අතෑරලා මුලින්ම ආකාශය අනන්තයි කියලා හිත පිහිටුවා ගන්නවා. ඊළඟට ඒකත් අතෑරලා විඥානය අනන්තයි කියලා හිත පිහිටුවා ගන්නවා. අවසානයේටම ඒකත් අතෑරලා කිසිම දෙයක් නැහැ කියන තැන හිත පිහිටුවා ගන්නවා. මේවා ඇත්තරම හිතා ගන්නවත් බැරි තරම් සියුම් මට්ටම්. හැබැයි කතාවේ රහස වෙනස් වෙන්නේ නැහැ. මේ උත්තරීතරම මට්ටමට ගියත් ඒකත් හේතුඵල ධහමට අනුව හැදෙන අනිත්‍ය දෙයක් කියලා අවබෝධ කරගන්නකොට තමයි නියම නිදහස ලැබෙන්නේ. හොඳයි. දැන් මේ දොරටු 11 ගැනම අහගත්තට පස්සේ දසම ගෘහපතියා මොකද කරන්නේ? එයාගේ ප්‍රතිචාරය නම් ඇත්තටම හරිම අපූර්වයි. එයාට ඇති වුණ සතුට වචන වලින් කියන්න බැරි තරම්. දසම කියනවා ස්වාමීනි මේක හරියට එකම එක නිදානයක් හොයාගෙන ගිය මිනිස්සෙක්ට එකපාරටම නිදාන 11ක්ම හම්බුණා වගේ වැඩක්. හිතන්නකෝ ඒ සතුට. හොයපු දේ වගේ 11 ගුණයක් ලැබුණා වගේ. ඊට පස්සේ එයා තවත් සුපිරි උපමාවක් කියනවා. නැත්නම් ස්වාමීනි මේක හරියට දොරවල් 11ක් තියෙන ගයක් ගිනි ගන්නකොට ඒ gedara ඉන්න මිනිස්සයාට ඕනම දොරකින් එළියට පැනලා ජීවිතේ බේරගන්න පුළුවන් වගේ කියලා. බලන්න ඒකේ තියෙන ප්‍රායෝගික බව. සංසාරයේ කියන ගිනිගන්න gederin එළියට යන්න එක දොරක් නෙවෙයි 11ක්ම තියෙනවා. Tamanට පුළුවන් Tamanට පහසු ඕනෙම දොරකින් නිදහසට යන්න පුළුවන් කියලා එයාට තේරෙනවා. ඉතින් මේ තරම් වටිනා දෙයක් දැනගත්තම දසම නිකන් හිටියේ නෑ. එයාගේ සතුට, එයාගේ කෘතවේදීත්වය වචනවලට විතරක් සීමා කළේ නෑ. එයා ඒක ක්‍රියාවෙන්ම පෙන්නවා. මේ ධර්මයේ වටිනාකම එයාට කොච්චර දැනුණද කියනවා නම් දසම ගෘහපතියා පාටලිපුත්‍ර සහ වේසාලි කියන නගර දෙකේම හිටපු භික්ෂුන් වහන්සේලාට දානීය පිළිගන්නවා සිවුරු පූජා කළා ඒ විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරුවන්ට තුන් සිවුරක් පූජා කරලා කාමර 500ක් හෝ කාමර 500ක් තියෙන මහා විහාරයක් හදලා පූජා කළා. ඒ Tamanට ලැබුණු මේ නිදහසේ මාවටට දක්වපු කෘතගුණයක් විදිහට. ඉතින් දසම ගෘහපතියාගේ මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා විමුක්තියට යන පාර කියන්නේ පටු අඩි පාරක් නෙවෙයි ඕන කෙනෙක්ට ඇතුළු වෙන්න පුළුවන් දුරුටු 11ක්ම තියෙන මහා මන්දිරයක් කියලා. වැදගත්ම දේ තමයි ඒ හැම දුරුටුවක්ම ඇරෙන්නේ එකම එක රහස් යතුරකින්. ඒ තමයි ලබන ඕනෑම දෙයක් අනිත්‍යයි කියන අවබෝධය. ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි මේ විවෘතව තියෙන දුරුටු 11න් අපේම විමුක්ති ගමන පටන් ගන්න හිත ඇදී යන පළමු දුරුටුව මොකක් වෙන්න පුළුවන්ද?